ඒ සඳහා සම්ප්‍රදාන කුල සංග්‍රහ ගාතාවක් තමයි මේ අපි මාත්‍රිකා වශයෙන් ලැබුවේ බුද්ධානුස්සති මෙත්තාච මරණං අසුබස්සති. බුද්ධානුස්සති භාවනාවත් මෛත්‍රී භාවනාවත් මරණ භාවනා අසුබ භාවනාවත් මරණානුස්සතියක් තමයි අපි මේ හතරක් වශයෙන් සඳහන් කරන්නේ සෝ ඉමා චතුරාරක්ඛා බික්ඛු භාවේය සීලවා. මේ චතුරාරක්ෂ භාවනාව සිල්වත් වූ භික්ෂුව විසින් භාවිතාකට යුතුය. සීල ශික්ෂාවට පස්සේ සමාධි ශික්ෂාව පටන් ගන්නකොට මේ හතර භාවනා ක්‍රම පටන් ගන්න තිබිය යුතුයි. ඉතින් ඒනොත් ඉස්සල්ලාම මේ ශාසනය සඳහන් කරන්නේ බුද්ධානුස්සති භාවනාව. මේ චතුරාර්යක භාවනා හතරක් වශයෙන් ගත්තත් ඒක බොහොම වටිනවා මේ මේ වාගේ පිරිසක් එකතු වෙලා එක සභාවක එක තලයක එක මැඩුමක භාවනා කරනකොට එකිනෙකා අතර ඇතිවෙන්නා වූ රුචි අරුචිකම් වල පරුදු පරස් නිසා පොඩි පොඩි පොඩි පොඩි මේ නොරුස්නා ගති නොගැලපෙන නොගැලපෙන ගති පහළ වෙනකොට මේ චතුරාර්යක භාවනා කරගෙන හිටියොත් පිළිසේ එක ගුණයක් එන්න පටන් ගන්නවා. දෙක තමන් තනියම ගත්තත් පෞද්ගලිකව ගත්තත් එක එකනා මේ සද්ධාවට බර ඇත්තෝ ඉන්නවා ප්‍රඥාවට බර ඇත්තෝ ඉන්නවා වීරියට බර ඇත්තෝ ඉන්නවා සමාධියට බර ඇත්තෝ ඉන්නවා ආන්නයේ ඉන්ද්‍රිය ධර්ම අතර අසමතුලිත භාව නිසා භාවනාවේදී යම් යම් දුෂ්කරතා පහළ වුණොත් මේ චතුරාර්යක භාවනා අර සතියට කලින් යම් ආකාරයකින් උදව් කරනවා ඒ නිසාත් අපි මේ චතුරාර්යක භාවනා දැනගෙන තියෙන්න ඕනේ ඒ වගේම තමයි මේක අපේ තේරවාද ශාසනයේ බොහොම වටිනා පෙරිච්ච සාරමණ්ඩයක්. ආන්න ඒකකුත් අපි දැනගෙන ඉන්න ඕන. ඒ වතේමුත් අපි මේ චතුරාර්යක භාවනාවට හිත යොදාන්න ඕන. ඕන ඔය විදිහටයි අපි මේ ඇයි චතුරාර්යක භාවනාවට වෙලා ගන්නේ මේ මොනවද එකෙන් තියෙන ප්‍රෝජන කියලා සලකා බලන්න. මෙන්න මේ විග්‍රහයට පස්සේ අපි දැන් එකින් එක එකින් එක මේ භාවනා ක්‍රම හතර ආරක්ෂක භාවනා ක්‍රම හතර ගැන හිත යොදමු. එතකොට ඔන්න ඉස්සරහට මෙන්නේ බුද්ධානුසී භාවනාව. අපේ සරුවඥන් වහන්සේගේ ಗುಣ බුදු ගුණ සිහිපත් කිරීම. බුදුජානනාංශගේ ಗುಣ මහිමේ සිහිපත් කිරීම තමයි බුද්ධානුස්සති භාවනාව වශයෙන් සඳහන් කරන්නේ. ඒ බුද්ධානුස්සති භාවනාව මොන ආකාරයෙන්ද යෝගාවචර ජීවිතයට සම්බන්ධ වෙන්නේ කිව්වොත් මේ භාවනා ජීවිතයේ අපි නැත්තම් යෝගාවචරක පැත්තෙන් බලනකොට සීල ශික්ෂා සමාධි ශික්ෂා භාව ප්‍රඥා ශික්ෂා සීල සමා සීල ශාසන සමාධි ශාසන ප්‍රඥා ශාසන ආදී වශයෙන් සීල සංවර සමාධි සංවර ප්‍රඥා සංවර වශයෙන් නම් කරනකොට මේ ප්‍රඥා ශාසනය ප්‍රඥා සමාමේ සංවරය විපස්සනා භාවනා බොහොම කාටුකයි මේකට කියන්නේ දුක්ඛා පටිපදා කියලා ඒ නිසා ආරම්භක සද්ධාව බොහෝම ඉක්මනට වියලිලා වියකිලා මේ එපා වෙන ගති පහළ වෙනවා. ආනේ විදිහට සද්ධාව මිලාන වෙලා යන වෙලාවක සද්ධාව වියකිලා දුර්වල වෙලා යන වෙලාවක බුද්ධානුස්සතිය වැඩුවොත් අර දුර්වල වෙච්ච සද්ධාව නගා හිටවනවා. තව සමහර විටක සාරුවත්න දේශනාව අනුව බලනකොට භාවනා කරගෙන යනකොට විපස්සනාවේදී මානසික සහ කායික තනිවීම සිදු වෙනවා. අරමුණේ හොඳට භාවනා කරනකොට අරමුණත් නොදැනි ඕන් Taman නොදන්නා තැනක කොහේ ඉන්නවද කොච්චර වෙලා හිටියද කියලා දැනදුක පාඩ බය වෙලා ගැස්සෙන අවදී එනවා. ඒ චිත්ත වශයෙන් නැත්තම් කාය විවේක චිත්ත විවේකයේ මුලදි මුලදි එනකොට නොදන්න කෙනාට වෙන්නේ තනි වුණා කොටු වුණා රැහෙන් අයින් වුණා ඉන්න බැරි වුණා වගේ. ඉන්න බැරි තත්ත්වයටපත් වෙනවා. අන්න එහෙම වෙලාවක මේ බුද්ධානුස්සති භාවනා කරනවා නම් අර තනි ගති ලොමු දහ ගන්නවන ගති අඩු කරනවා. ඒ වගේම කාය විවේක වේලාවල් හිටිනවා. මොකද වේලාව බොහොම දුෂ්කර නිසා සමහර වෙලාවට රැයමත් දහනේ භාවනා කරන්න වෙනවා. සමහර වෙලාවට කවුරුත් නැති ටැංග වලට යන්න වෙනවා. ආන්නේ මේ යනකොට ඒ සද්ධාව තිබුණාට ගිහිල්ලා ටික වේලාවක් ඒ තනි වෙලා භාවනා කරනකොට ඕන්න ඇඟ සීතල කරගෙන බය වෙන ගති පහළ වෙනවා. ආන්න එතකොටත් මේ බුද්ධානුස්සතිය වඩලා තිබුණා නම් Tamanට ලොකු ආරසාවක් ඒ වෙලාවේ වැටෙනවා. ඒ නිසා ආරක්ෂක ශක්තියක් වශයෙන් බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා බුදුහාමුදුරන්ගේ ಗುಣ සීපත් කරන්නයි කියලා දජග්ග පරිත්ත වගේ සූත්‍රවල. ධර්මයේ ಗುಣ සීකරන්න සංඝයාගේ ಗುಣ සීකරන්න කියලා. එතකොට අර භයං වා චම්බිතත්වං වා ලෝමහංසෝ වා නහංසති කියලා බයක් හෝ ලොමු දහ ගැනීමක් හෝ මේ තැති ගැනීමක් එනවනම් නැතර කරගන්න පුළුවන්. ඒ නිසා මේක දැනගෙන තියෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ බුද්ධානුස්සති භාවනා කරනවා නම් අර වගේ සමාධි පැත්තෙම විතරක් නෙවෙයි සමහරට විපස්සනාට පාදක වෙන විදිහේ මේ මූලික සමාධියක් ඇති කර දෙන්නත් උදව් කරනවා. ඒ නිසා සමහරු ඒ බුද්ධානුස්සතිය වඩලා ඒකෙන් ඇතිවෙච්ච සමාධිය විපස්සනාවට දාලා විපස්සනාට පාදක කරගන්න පුළුවන් ශක්තිය තියෙනවා. ඒ නිසා බුද්ධානුස්සති භාවනාව ඒ ප්‍රයෝජන වශයෙන් හොඳයි. සාමාන්‍ය ලෞකික ජීවිතයේදී හෝ ආධ්‍යාත්මික ජීවිතයේදී එන්නේ එහෙම කරනකොට අපි බුදුහාමුදුරුවන්ගේ ಗುಣ සීපත් කිරීම නෙමේ දැන් භාවනා වශයෙන් කරන්නේ. අන්න ඒ කරනකොට අපි දැනගන්න ඕනේ මොන ගුණේද අපි ඉස්සරහින් තියාගන්නේ. ඉතින් ඒක ඇත්තටම අපිට හරි අමාරුයි. විශාල මේ මණික් ගොඩකින් කොයි මණික තෝරනවාද කියලා. නැත්තම් මල් ලුවෙන එකට ගිහිල්ලා මල් දන්න කෙනෙක් පඳුරු පඳුරු ගානේ මල් පිපිලා තියෙනවා. ඉතින් කොයි මල අගේ කරන්නද මුළු මල්වත්තම අගේ කළ හැකි. නමුත් අපිට විවේක හම්බුනා අපි ඒක මලෙන් මලට මලෙන් මලට බල බල බල බල යන්න වගේ කිලෝරක් කරන්න බැරි මල්වත්තා. ඉතින් බුදුහාමුදුරම තමන් වහන්සේගේ ගුණ එහෙම වෙලාවට සිහිපත් කරලා දීලා තියෙනවා මේ නව අරහදී බුදු ගුණ. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචන සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තර පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා ඉතියෝකේ ඔය පොත් දිගාර ලබාන කටියට වෙනවා හුඟක් වෙලාවට ඔය හුඟක දෙනාටම ගැළපෙන විදියට මුත් පෙන්වන්නේ මේ අරහං ගුණය ඒක විතරක් නෙවෙයි ඇත්තම ගුණ නමයක් කියනවා. ඉස්සල්ලාම තියෙන එක තමයි සාමාන්‍යයෙන් කොයි චරිතයටත් ගැලපෙන විදිහට සඳහන් කරන්නේ. ඉතින් අපි මේ වෙලාවේදී ඒක පිළිබඳව කෙටි විස්තරයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අරහං කියන පදේ අපි පරිවර්තනය කරන්නේ සුදුස්සා කියලා. ඕනම දෙයකට සුදුස්සා. අපි මෙහෙම කියනවා සමහරට බුදුහාමුදුරු සරුවච්ච නම් බුදුහාමුදුරු සරුවච්ච නිසා මේ ලෝකේ ඉන්න ඕනම කෙනෙක් එක්ක පෑහෙන්න සීයෙන්න සුදුස්සා. යම් ආකාරයේ මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙක් යම්ම කිසි කෙනෙක් එක සීහෙන්න බැන්නම් පෑහෙන්න බැන්නම් බුදුහාමරගේ සර්වඥතා ඥානෙ සම්පූර්ණ නැහැ. ඕනෙම දෙයකට සුදුසුසක්. මිනිස්සයෝ දෙවියෝ බ්‍රහ්මයෝ තිරිසන්නෝ ගුණවතුන් සිල්වතුන් ඡණ්ඩපරසත්තු ඕනෙම දෙනෙක් එක සුදුසුසක්. ඒ වගේම ඕනේ ශිල්පයක් ඕනේ දැනීමක් ඕනේ ශාරීරික කායික දක්ෂතාවයක් සෑම දෙයකටම හැකියාව තියෙනවා. ඒ හැකියාව තියෙන නිසා උන්වහන්සේ පූජාවට සුදුසා දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ ස්තුති පූජ පිළිගන්න සුදුසා ඕන දෙයකට සුදුසා. ඒකයි අරහං කියන ගුණය මේ සඳහන් කරන්නේ. තව විවිධ අදහස් තියෙනවා. මේ ප්‍රායෝගිකව ඉදිරිපත් කරන්නේ මේ අරහං කියන්නේ සුදුසා කියන එක. මේ සුදුසුකම උන්වහන්සේ ඇති කරගන්නත් අපිට ඇති නොකර ගන්නත් හේතුව උන්වහන්සේගේ සුසුද්ධ సంతානේ කෙලෙස් වලින් කලවම් වෙලා නැති නිසා. අපේ సంతානේ කෙලෙස් වලින් කලවම් තාක්කල් අපට ඒ සුදුසුකම් මතු වෙන්නේ අපේ හැම තැනම ගැටීම්, තෙරපීම්, රත්වීම් මේ පරණ වෙච්චි මලකඩ කාච්චේ අන්තරයක් වගේ තමයි අපි දුවන්නේ. උන්වහන්සේගේ අන්තරය එහෙම නැහැ. බොහෝම හොඳට සුමුදුව වැඩ කරනවා සුදුසක්. ඉතින් මේ සුදුසුකම ඇති වුනේ ප්‍රධාන එක ගුණයක් නිසා පිවිතුරුකම නිසා. කලවම් නැතිකම නිසා. අපේ බුද්ධ තමයි අපේ බුද්ධත්වයේ එළියට එන්නේ නැත්තේ අපේ කලවම් නිසා. මොනවයින්ද? රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් කලවම් නිසා. නිසා අපි යම්ම චිත්තක්ෂණයක් එම කලවම් නැති තත්වයකටපත් කරගන්න පුළුවන් නම් ඒ චිත්තක්ෂණය බුදු තමයි. නිසා බුද්ධානුස්සති භාවනාදී අපි කරන්නේ හිත විවිධ දේවල් වලට දුවන්නේ නැතුව මේ අරහං කියන ගුණය විතරක්ම සිහිපත් කරමින් ඉන්නවනම් ඒ චිත්තක්ෂණය අරහං කියන ගුණේ පිහිටපු චිත්තක්ෂණය නිකලේශී වෙනවා. ඒක රාගයට දුවන්න දෙයක් නැහැ. ද්වේෂයට ගැටෙන්න දෙයක් නැහැ. මෝහයක් නැහැ. මම මේ කරන්නේ අපේ ශාස්ත්‍රඥ වංශයේ ගුණ සිහිපත් කරන බව දන්නවනම් අපිට තියෙන්නේ අරහං අරහං අරහං කියලා හොඳට විවේක තැනක වාඩි වෙලා බුදුහාමුදුරන මලක් පහන පූජා කරලා හිත පිරිසිදු කරගෙන දිග්ගතෝමර අරහං කියන ගුණේ හිත පිහිටවන එකයි. එimhe පිටවනකොට පිහිටවනකොට යම් වෙලාවක අපිට හිතෙනවා නම් හිත වේදනාවක් නැතුව, සද්ද නැතුව, හිතිලුනි බාධා නැතුව වෙන කලකොලකමක් නැතුව, නිින්දක් නැතුව හුදුට අරහංගුණේ පිහිටියා නම් ඔන්න අපිට තේරෙනවා චිත්තක්ෂණේ චිත්තක්ෂණේ හිත පිරිසුදු වෙගෙන යනකොට ඔන්න බුදුහාමුදුරන්ගේ වටිනාකම පේනවා. දැන් අපි මෙහෙම පිරිසුදු කරගෙන ගියාට අපි යම් දවසක අපේ හිතම මේ ප්‍රයත්නයේ සාර්ථක වෙලා මේ ජීවිතයේ මේ බුද්ධ ශාසනයම හෝ යම් දවසක රහත් උනායි කියලා ඒ රහත් උනත් අපේ රහත් වීමත් සරුවචනාංශගේ රහත් වීමත් අතර පොඩි වෙනසක් තියෙනවා.